සෝවාන් මාර්ග අනුගාමිකයා කෙබඳු ස්වභාවයක පුද්ගලයෙක්ද කියලා මේ අහන්නේ. මාර්ග අනුගාමිකයා කියන්නේ කොහොම කෙනෙක්ද කියන එක. ඒ වගේම අහනවා ඔහු සදහටම සතර අපායෙන් නිදහස් කෙනෙක්ද කියලා. දැන් මේක දැනගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. සෝවාන් මාර්ග අනුගාමිකයා කියන්නේ අට්ටාරය පුද්ගලයන්ගෙන් පළවැනි ආර්ය පුද්ගලයා. එවන ආරම්භක ආර්ය පුද්ගලයා. යම් ආර්ය පුද්ගලයෙක් ආර්ය බවට පත් වුණා නම් ධර්මයේ දැකපු ප්‍රඥාවෙන්මයි පත් වෙන්නේ. ඒක ප්‍රඥාව මූලිකයි. දහම් අවබෝධය ලැබෙන්න ඕනේ. එහෙනම් මොකද්ද ලැබෙන්නේ? ලෝකයේ ස්වභාවයක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ තිලක්ෂණය කියන්නේ. මේ අකුරු අටයි පද තුනයි කියලා කෙටියට ගත්තල පොඩි මේ පොඩි කොටසක් ධර්මයක් නෙමෙයි මේ. බුදුරන් වහන්සේ විවිධාකාරයෙන් ඒ ඒ ගති ලක්ෂණ ඇති දහම් අවබෝධ කරන්න හේතු වාසන ඇති පින්වත් පිරිස් වලට අසූ සාරදහස් ආකාරයකින් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ ඒ ගති ස්වභාවයන්ට වැටහෙන ක්‍රමවේද මේ අසූ සාරදහසක් ධර්මස්කන්ධය කියන්නේ ඒ ටිකයි. මේ 84000ක් ධර්මස්කන්ධය කියන එක මේ ත්‍රිපිටක ධර්ම රත්නයේහි සංගායන මහරහතන් වහන්සේලා පෙන්ලා තිබෙනවා 21000ක් ධර්මස්කන්ධ සූත්‍ර පිටකයේ තියෙනවා. විනය පිටකයේ 21000ක් තියෙනවා. ඒ දෙක 42000ක්. අවිධර්ම පිටකයේ 42000ක් තියෙනවා. මේ විදිහට මේ විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටක ධර්මයේ තුල 84000ක් ධර්මස්කන්ධය අඩංගුයි. ඒ සෑම ධර්මස්කන්ධයකින්ම පෙන්වන්නේ ඒ විවිධ ගති ලක්ෂණ තියෙන දහම් අවබෝධ කරගන්න හේතු වාසනා තියෙන පින්වත් පිරිසට අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි ඒ තුලින් අවබෝධ කරගණ්ඩයි එහෙනම් මේ සෑම ධර්මස්කන්ධයක්ම ඒ තුලින් ගෙනියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වටහා දීමේ ධර්මයේ කරා. ධර්මාබෝධය ලැබුණා වෙන්නේ පළමුවම මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීමත් සමගයි. එතකොට මේ විදිහට ඒ සෑම ධර්මස්කන්ධයක් තුලින්ම කියවෙන්නේ එක අනිච්ච වෙන හැටි නාරේ විනිහේ දුක්ඛ කියන එක දකින්න හැටි අනත්ත කියන ධාම දකින්න හැටි මොන ක්‍රමෙන් හරි අනිච්ච දැක්කනම් දුක්ඛ දකින්නවා අනත්තක් දකින්නවා ධර්මයේ තුලින් දුක්ඛ වටහා ගත්තනම් අනිච්ච අනත්ත ඒ දකින්නවා ධර්මයේ තුලින් අනත්ත වටහා ගත්තනම් අනිච්ච දුක්ඛ ඒතරත් දකින්නවා මොන ක්‍රමෙන් හරි ධර්මාවබෝධය ලැබෙන්න නම් ඒ Tamanට ගැළපෙන ක්‍රමයකින් බණක් ඇහෙනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ මේ ලෝකේ ස්වභාවය මෙන්න මේකටනේ කියලා. Tamanට හොඳට වැටහෙන්න ඕනේ. එහෙම වැටහෙන ක්‍රම විවිධාකාරයෙන් තියෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධය මුල් කරගෙන සමහර වෙලාවට විවිධ ආකාරයෙන් ධර්ම දේශනා කරලා තිබෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි විග්‍රහ කරලා විවිධ උදාහරණ උපමා දෙමින් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒ පෙන්වූ ස්කන්ධ පහ උපාදානස්කන්ධ පහක් වශයෙන් අරගෙනත් අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. එහෙම දේශනා දහස් ගණනක් තියෙනවා. ඔය හැම දේශනාවකින් කෝක හරි Tamanට ගැළපෙන එකක් තුලින් මේ පංචස්කන්ධ හරි පංච උපාදානස්කන්ධ හරි මුල් කරගෙන අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි දැක්කනා පළවෙනි ධර්ම අවබෝධය ලැබුණා වෙනවා. එහෙම නැත්නම් ධාතු වශයෙන් බෙදෙන ක්‍රමයක් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා. මේ ධාතු හතරක් මුල් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. එහෙම නැත්නම් ධාතු හයක් මුල් කරගෙනත් විග්‍රහ කරනවා. ආකාශ ධාතු විඥාන ධාතු කියලා තව ටිකක් එකතු කරලා මේ කොයි ක්‍රමෙන් හරි මේ ලෝකයට අයිති සියල්ල මේවේ අහු වෙනවා කොටු වෙනවා පංචස්කන්ධය ගත්තත් පංච උපාදානස්කන්ධය ගත්තත් ඒ විග්‍රහ කරන ධර්මයේ තුලින් ලෝකයට අයිති සියල්ල කියවෙනවා සතර ධාතුන්ගේ මුල් පටන්ගෙන විග්‍රහ කළත් එහෙම නැත්නම් ධාතු හයක් වශයෙන් අරගෙන විග්‍රහ කළත් ඒත් ওই විදිහටම අහු වෙනවා. ආයතන වශයෙන් ගන්නවා. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා ආයතන හයක් වශයෙන් ගත්තත් විවිධාකාරින් මේ හය මුල් කරගෙන කරපු දේශනා මුල් කරගෙන මේ ලෝකෙම අවටහා ගන්න ක්‍රමයක් තියෙනවා. ලෝකෙයි සියල්ල. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වැටහෙන ක්‍රම තියෙනවා. එනයි ධර්මස්කන්ධය තුළ ඒකාන්තයෙන් ওই ටික තියෙනවා. ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් මේ නොඑක ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන කොටසින් තම තමන්ට මේ ලෝකේ පිළිබඳ ලෝකේට අයිති සියල්ල වැටහෙන එකක් තියෙනවා කොක හරි. මොකද හේතුව ඉන්ද්‍රිය නානත්වය කියලා එකක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේවට කියන්නේ මේ සත්වයේ පැවැත්මේ මූලික වන්නා වූ නැත්නම් ධර්ම ආબોධයේ මූලික වන්නා වූ පැවැත්මේදී ප්‍රඥාවන්තයිද නැත්නම් යම්කිසි ආකාරයෙන් මේ ධර්මය ආબોධ කරන්න සුදුසුසන්ට ඒ සුසුකම් ලබා ඇති අය මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහක විවිධ තත්වයන්ගේ ඉන්නවා කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි අනික් ඉන්ද්‍රිය බල අඩුයි. ඒ ශ්‍රද්ධාධික කියනවා. සමහර කෙනෙකුට අනික් ඉන්ද්‍රියක් තියෙනවා නමුත් වීර්ය ඉන්ද්‍රිය බල වැඩි. යට වීර්යාධික කියනවා. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය. කෙනෙකුට හොඳ මනස සිහිනුවණක් තියෙනවා. ඒ පැත්තේ සති ඉන්ද්‍රිය බල වැඩි වෙනවා. එතකොට ඒ වගේම තවත් කෙනෙකුට සමාධියට බොහොම පහසුකම් තියෙනවා. ලැබෙනවා පුරුදු හේතු පුරුදු හෝ අනුව. සමාධි ඉන්ද්‍රිය බල වැඩි අය. තව කොටසක් ඉන්නවා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය. මෙන්න මේ කියන ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා. ඒ ගැළපෙන ඉන්ද්‍රියන්ගේ සීමාල් විවිධයි. එනිසා මේ විවිධත්වයේ අයට වහා ධර්මාබෝධය කරන්න හේතු වාසනා තියෙන දහම් කොටසක් තියෙනවා. හැබැයි මේක දන්නේ ලෞතර බුදුරයන් වහන්සේ. උන්වහන්සේ හමුවට හේතු වාසනා ඇති කෙනෙක් ගියොත් ආය අතකගා ඉඩ දෙන්නේ නැහැ. එල්ල කළා සුසු දේ දැකලා උන්වහන්සේ ඉන්දිය පරෝපරියන්ත ඥානීය තියෙන නිසාම ඒක ලෞතර බුදු පියාණන් වහන්සේලාට පමණක් තිබෙන විශේෂ ඥානයක්. ආසේ අනුසය ඥානී ආදී වශයෙන් ඥාන තියෙනවා විශේෂ අසාධාරණ ඥාන කියලා. ඒ නිසාම උන්වහන්සේලා හරියටම එල්ල කරලා ඉලක්ක කරලා ඔහුගේ අවබෝධය ලැබෙන්න ඕන ධර්මකාණ්ඩය දන්නවා ඒ දේශනාව කරනවා. එක දේශනාවෙන්ම මාර්ගඵල අවබෝධය ලබනවා. ඒ වාසනාව ලෝතර බුදු පියාණන් වහන්සේ නමක්ගෙන් ධර්ම අහන්න ලැබුණොත් ඒ අයට ලැබෙන වාසනාවක්. නමුත් සියල්ලන්ට එහෙම ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ 84000 ධර්මස්කන්ධයෙන් නිතර වනහනකොට Tamanට ගැළපෙන ආසන්න ධර්මයක් ඇහුණාම ඔන්න ඔය අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ ඒ තුලින් අවබෝධයක් ලැබෙන මොහොතක් එනවා. අන්නේ මොහොතාව තමන්ගේ වැඩේ හරි. ධර්මාබෝධය ලැබිලා සෝවාන් මාර්ග අනුගාමිකෙක් හෝ වෙනවා. පළවෙනි ආර්ය පුද්ගලයා වුණා නම් සතර පායනුන් නිදහස්. ඒ ආර්ය පුද්ගලයා ආයි ආපහු යන කෙනෙක් නෙමෙයි. ඊටරිය කවදා හරි පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා ඒ දහම් කාණ්ඩයෙන් මොකක් හරි එකක් නිතර බණ අහනකොට Tamanට ගැළපෙන දේ අහුවෙනවා. එදා නිතරම අහනකොට අහනකොට කෝකෙන් හරි තේරෙනවා. අනිත්‍ය කියන්නේ දුක්ඛ කියන්නේ අනාත්ම කියන්නේ මෙන්න මේ ආර්ය විනය මෙහෙම කියන්නේ මෙන්න මේකටයි. ඒක හරි න්‍යායානුකූලව ගැළපිලානේ තියෙන්නේ කියලා. Tamanටම විමර්ශනය කරගෙන දකින්න නුවණක් පහළ වෙනවා. ඊට පස්සේ පද ගැන ප්‍රශ්නයක් නැහැ එතුමන්ට. අනිත්‍යද අනිත්‍යද කියන්න ඕනේ නැහැ. ඒකට වෙන වචනයක් හදන්න දෙමළෙන් කතා කළාත් ප්‍රශ්නයක් නැහැ. අදහසයි අවශ්‍ය වෙන්නේ. අනිත්‍ය කියන වචනයෙන් කියපු අදහස ඒ වචනේ මොන භාෂාවට පරිවර්තනය කරගෙන අහලා හරි කමක් නැහැ. අදහස ආවනම් අන්නේ අදහසටයි ධර්මයේ කියන්නේ. ඒ ධර්මයේ දේශනා කරන්න ආදාළ කරගත විවිධ පද තමයි ඔය එක එක භාෂාවලින් ලියලා තියෙන්නේ. ඉතින් පද පටලවා ගන්නේ නැතුව ඒකෙන් කිව්වා අදහස හරියට තෝරාගත්තා නම් අන්නේ අදහස වැටහිච්ච වෙලාවට Tamanට තේරිච්ච වෙලාවට කවදාවත් අහපු නැති ගැඹුරු දහමක් දකින්න වෙලාවක් එනවා. ඒ කියන්නේ කටපාඩම් කරගත්ත පදවලක් නෙමෙයි ඒක. ඒක කියන්නේ වචන වලින් හැදිච්ච එකකුත් නෙමෙයි. ඒ ලැබිච්ච අවබෝධයේ සිංහලත් නෙමෙයි දෙමළත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි ලතින් ආදී භාෂාවකුත් නෙමෙයි. ಜಾති කුල ඒක එකක්වත් ඒක නෑ. එකම දෙයක් තමයි අවබෝධ කරගන්නේ. එන ස්ත්‍රී සෝවාන් පුරුෂ සෝවාන් කියලා එකක් නැහැ. ගිහි සෝවාන් පැවිදි සෝවාන් කියලා එහෙම එකකුත් නැහැ. සෝතාපන්න ඵලයේ ලැබුවා නම් කවුරු හරි ಜಾති කුල ගෝත්‍ර කවුරු වුණත් ගිහි පැවිදි කවුරුණක් ලැබුවා නම් එකම ඵලයේ. ඒක අවබෝධත් ඥානීයට ගෝචරන අවබෝධයක් මිස ඒක වචන නෙමෙයි පද නෙමෙයි. නමුත් පද තුලින් වචන තුලින්ම තමයි අවබෝධي ඇති කෙනෙක් විවිධ ක්‍රම වලින් ওই ටික විග්‍රහ කරලා දෙන්නේ. ඒ අවබෝධයට ආධාරයක් වශයෙන්. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේකේ වචන වලින් පෙන්නපු නිවන් අවබෝධයට හේතු වෙන අදහස ත්‍රිපිටක ධර්මයේ තුල පැහැදිලිව තියෙනවා. නමුත් මේක තේරලා ගන්න බැරි වුණොත් වැහෙනවා. වචනේ ආවට වැඩක් නැහැ. අර්ථේ වැහුණොත්. මේ කාලේ වෙනකොට එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ ධර්මයේ තුලින් මේක එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. ත්‍රිපිටක ධර්ම රත්නය තුල හේතු හැම අතින්ම පෙන්ලා තියෙනවා. බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ දේශනා කරන ධර්මය සංස්කෘත පදවැල් වලට නගන්න එපා කියලා. නැගුවොත් දුපුලා ඇවතක් එනවා කියලා ඇවතකුත් පනවලා තියෙනවා. භාවිතා කරන්න පරිවර්තනය කරන්න එපා කියලා. එහෙනම් ඒක බුදු පියාණන් වහන්සේ විශේෂ කාරණයක් දැකලා එහෙම ඒ විදිහක් විතර කරලා තියෙන්නේ. එපා කියපු එකම කරලා හිටන් අද අමාරු වෙట్లా තියෙනවා. හැබැයි පෙළදහම් පෙළදහම් විදිහටම තියෙනවා. සංස්කෘත කරලා නැහැ. සිංහලට අර්ථ විග්‍රහ කරනකොට සිංහල පදවලින් 75ක් විතර සංස්කෘත කරලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඒ pāli පදයේ සිංහල තේරුව මොකක්ද අහපුවාම සංස්කෘත පදයක් කියනවා. අනිත්‍ය කියන්නේ මොකද අහපුවාම අනිත්‍යයි කියලා තේරුම් ගන්නකො. අනිත්‍යයි කියන එකට අනිත්‍ය කියන්නේ. අනාත්ම කියන්නේ මොකද අහපුවාම අනාත්ම දන්නේ නැද්ද? අන්න ඒකට කියනවා. ඒතර අනාත්ම කිව්වහම අනිත්‍ය කිව්වහම වචනේ මොකද්ද? සංස්කෘත වචනේ. මේ බුදුරයන් වහන්සේ යමක් දැකලා තමයි එහෙම භාවිතා කරන්න ගන්න එපා කියලා තියෙන්නේ. නමුත් කරලා තින්නේ ඒ වැඩේ. ඒකෙන් සිද්ධ වුණ දෙයක් ලස්සනට පැහැදිලිව වෙලක් තියෙනවා. සංස්කෘතයෙන් අනිත්‍ය කියන්නේ මොකද දාපුවාම ස්ථිර නැති එකටයි කියලා විග්‍රහ කරලා තියෙනවා. අනාත්ත කියන්නේ මොකද්ද කියලා අහුවාම අනාත්මයි ඒ කියන්නේ ආත්මයක් නෑ කියලා විග්‍රහ කරලා දෙනවා. ධර්මයේ තිබුණ ගැඹුරු අර්ථය වැහිලා ගියා. පදවලට පද 1000කින් හදලා දුන්නත් වැඩක් නැහැ. අදහස වැහුනොත් ධර්මාබෝධය ලබන්නේ අදහසින්. අන්නේ ටික වැහුණාට පස්සේ සෝවාන් මාර්ග අනුගාමිකයෙක් හටගන්න තියෙන හේතුව නැති වුණා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි 100ට 95ක් වැහුණා මිසක් 100ට 95ක් වැහිලා ගියා මිසක් 100ට 100ක් එහෙම වැහුන්නේ නැහැ 100ට 100ක්ම වැහුණා නම් නැවත ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ නියමාර්ථය අහගන්න කෙනෙක් නැතුව යනවා. මනුස්ස ලෝකේ. ඒකට කියනවා මනුස්ස ලෝකේ සාසනය අන්තර්දානයි කියලා. නමුත් අටුවා විග්‍රහ ආදී තියෙනවා 5000ක් යනකම් සාසනයේ අන්තර්දාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන පදේ නියමාර්ථය ඇහුවොත් මො විවිධ අර්ථ දුන්නත් නියම අර්ථය දෙන්න කෙනෙක් නැති වෙන්නේ. වසල 5000 ගියාට පස්සේ තව 2600යි ගිහින් තියෙන්නේ. එහෙනම් තවම එහෙම දෙයක් වෙලා නැහැ. කලක් යටපත් වෙන්න යනවා ආයි මතු වෙනවා. අන්න එහෙම දෙයක් තියෙන්නේ. ඒ නිසා මේක හොඳට පැහැදිලි කරගන්න හිතු මත හුඟුව දෙනෙක් දෙනවා. විවිධ මතධාරීන් එක එක මත ඉදිරිපත් කරනවා. මේ වචන වලට. හැබැයි මොනවා ඉදිරිපත් කළත් එදා මහරහතන් වහන්සේලා අසූ සාර්ධහසත් ධර්මස්කන්ධයන් විග්‍රහ කරලා දේශනා කරලා සග්ගායනා කරලා තියෙන වෙලාවේදී වරදින් නැති වෙන්න හොයාගන්න සාක්ෂි ඒවැයි විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් ඒවට ගැළපෙන්න ඕනේ කියන අදහසක් ඕක හරි හරිනම්. ඊට නොගැලපුණොත් මොකද කරන්නේ? ඒ අතිපණ්ඩිතයෝ ත්‍රිපිටකේ කපනවා. ත්‍රිපිටකේ වැරදි මාගේ කහරි. අන්න එහෙම මෙහෙ කියලා බහිනවා. තමනුත් විනාශෙලා ලෝකයත් විනාශ වෙනවා එතකොට. ඒ නිසා අදහස හරිනා. මුළු ත්‍රිපිටකයේ මුල ඉඳන් අගට පෙරලා බැලුවත් අග ඉඳන් මුලට බැලුවත් ඊට විරුද්ධ සූත්‍රයක් හොයාගන්න බෑ. ඊට පක්ෂේවා තියෙනවා ඕන තරම්. අන්න එහෙම එකක් දකින්න ලැබෙනවා. ඒ තුලින් තමයි හොයාගන්නේ. ඒ අදහස බුද්ධ වචනට අනුකූලයි කියලා පැහැදිලිව. ඒ වාගේ මේක දැනගත්ත කෙනාට ගෝචරයි. සමාතිම සාක්ෂිත් තියෙනවා. මෙන්න මෙහෙම පද තුනක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේ. නියම අදහස ගත්තොත් හේතු වාසනා ඇත්තන්ට නිවන් අවබෝධයකින් ලැබෙනවා. ඉදා 84000න් එකක් විතරක් කිව්වට ආසන්න සීමාවේ වණක් ඇහෙන උඩත් ඔය අවබෝධය එන්න පුළුවන්. හුඟක්ම පරස්පරිකක් ආවොත්. ඒ කියන්නේ අධික ශ්‍රද්ධාධිකයට අධික ප්‍රඥාධිකයට කියන බණක් ඇහුනට මාර්ගඵල අවබෝධ කරන්න බෑ. ඒ වගේම අධික ප්‍රඥාධිකයා අර අධික ශ්‍රද්ධාධිකයට කියා තියෙන ක්‍රමවේදී අහගන්න කැමති නෑ. මොකද මේ හාමුදුරුවෝ වර්ණා කර කර ඉන්නවා වර්ණා කර කර ඉන්නවා. ඉතින් මම දන්නවා බුදුහාමුදුරන් තව නම් 1000 කියන්න ඕනේ නැහැ මට කියන්නකෝ මේ අවශ්‍ය කාරණේ. වික්ෂිප්ත වෙනවා ඔහොම බල බල යනකොට. ඇයි ප්‍රඥාධිකයට ඕනකම තියෙන්නේ වර්ණා නෙමෙයි. ගැඹුරු හරවත් මූලික අර්ථය විතරක් දැනගන්න. එයාට මේ එහෙම මෙහෙම ಗುಣ වර්ණනා කර කර වර්ණනා කර කර බලාපොරොත්තු වෙනවා කියන දේ කියන්නේ නැතුව. ඒක හරි වාදයක් වෙනවා. එහෙම කෙනාට අන්න එහෙම මේවෙන් ගන්න අමාරු. ඒ වගේ මහා ගුණයක් වර්ණනා කරන අනේ සාදු අනේ සාදු කිය කිය බලා ඉන්න ශ්‍රද්ධාධිකයෝ ඉන්නවා. ඊයට බොහොම ගැඹුරෙන් අර්ථ හොඳ අර්ථවත් කෙටි බණක් කිව්වොත් එහෙම. කෝ තව බණ කිව්වේ නෑනේ. හාමුදුරුවෝද බණ කියන්නේ නැද්ද? එහෙමත් බලා ඉන්නවා. මොකද හේතුව ශ්‍රද්ධාදිකේ අයිලන ක්‍රමේ වෙනයි. හැබැයි ඒ ක්‍රමෙම ඕනේ එයා අවබෝධ කරගන්න. ප්‍රඥාදිකේ ක්‍රමේ වෙනයි. එයා ඒ જાතිය ක්‍රමයකින්ම අවබෝධ කරන්නේ. වීර්‍යාධික කෙනායි ක්‍රමේ වෙනයි. එයාට ඒ જાති එකක් මොන එකෙන්මයි අවබෝධ කරන්නේ. සමාධි අධික කෙනාගේ ක්‍රමේ වෙනයි. එයාට භාවනාවක් මුල් කරගෙන දෙන ක්‍රමයකින්මයි ඒක අවබෝධ කරන්නේ. මේ වගේ දින Tamanට ගැළපෙන ක්‍රමයක් කොහෙන් හරි එනකොට මේ අවබෝධය ලැබෙනවා. මොකද්ද ලැබෙන අවබෝධය? මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි. සියලු ධර්මය අනත්තයි. ඔන්න ඔය කියන ටික වැටහෙන්න ඕනේ කවදා හරි ඔය එකකින්. අනිත්‍ය වෙන්නේ මෙහෙමයි දුක්ඛ වෙන්නේ මෙහෙමයි අනාත්ම වෙන්නේ මෙහෙමයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන විතරක් අරගෙන එල්ල කරලා විග්‍රහ කළොත් ඒක තමයි ප්‍රඥාධිකාර දහම් ආબોධි ලැබෙන ක්‍රමී. යාට කිව්වොත් එහෙම මේ මල් වට්ටි එහෙම අරගෙන අත ගහලා අර හඳුන් කෝරා පත්තු කරලා මල් ටික එහෙම පූජා කරලා ඉන්නකෝ බණ අහන්න. මට ඕවා ඕනේ නැහැ. ඕවා පැත්තක තියන්න මට මේ අවශ්‍ය කාරණේ කියන්න. මොකද අනිත්‍ය කියන්නේ? මට ඒක දැනගන්න ඕනේ. මොන වදයක්ද මේ? අන්න එහෙම එකක් කියනවා. ප්‍රඥාධිකේ ඇව එකක්වත් ඕනේ නැහැ. යාට ඕනකම තියෙන්නේ ගැඹුරු දහම් අර්ථය එල්ල කරලා. හැබැයි ඒක හරියන්නේ නැහැ ශ්‍රද්ධාධිකයට. මට ඕනේ අත්දැකීමක් ඇති කෙනෙකුගේ වචනේ විතරයි. මට ඕවා පාසේ යන්න බෑ. යන්න ඕනෙත් නැහැ. ඒ කියනකොට මට තේරුම් ගත්ත හැකි කියන්නේ ඇත්තද පුරුද කියලා. අන්න එහෙම කෙනෙක් කියන ප්‍රඥාධිකයාගේ ස්වභාවය. එයාට ඒ ක්‍රමය හරි. හැබැයි වීර්‍යාධිකයාට එහෙම හරියන්නේ නැහැ. එයාට මේ බොහොම නිරුත්සාහිකව මේ ටික ලැබුවා කිව්වොත් එහෙම ඒක ඒක නා වෙන්න බෑ. මෙච්චර ගැඹුරු දහමක් මෙච්චර අර්ථයක් උත්සාහයක් නැතුව නිරුත්සාහිකව කොහොම ලබන්නේ? අන්නේ අර බුදුරන් වහන්සේ දේශනා කළ මස්ලී වේලී යාවා සම්මැට ඉතිරි වේවා. පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීරියෙන් යම්කිසි ආකාරයකින් අදිෂ්ඨානයක් කළාද අරිහත්ත්වයට පත්ත මිස නොනැගිටිමි කියලා ඉඳ ගන්නවා මැරුණොත් මැරිච්චාවේ මෙන්න මේ જાතියට හරි ආසයි වීරියාදි කියෝ අන්න එහෙම ඉඳගත්තොත් නම් තමයි හරියන්නේ ඒ වගේ උත්සාහයෙන් වැස්සොත් නම් ප්‍රතිඵල ලබන්න පුළුවන් අපිට ඒකත් විශ්වාසයි අන්න එහෙම වෙනවා මොකද වීරියාදික බුද්ධලයාගේ මානසිකත්වයේ හැටි එයාට ඒ જાතිය වණකින් මොනේ ලබා දෙන්නේ ඒ ධර්මීය අවබෝධය ලබන හැටි. සතිය අධික කෙනාට ඒව හරියන්නේ එයාට වෙන්නා දෙන්න ඕනේ. හිත සංවර කරගෙන කය නැත්නම් මේ ක්‍රියාව සංවර කරගෙන වචන සංවර කරගෙන දස අකුසලයන්ගේ වෙන් වෙලා සිහිනුවණින් යුතව කටයුතු කරලා ප්‍රතිපත්ති රැකලා ඒ જાතියෙන් ගියොත් තමයි නිවන් දකින්න පුළුවන්. ඒ අදහස යාගෙන් අහ කරන්න බෑ. මොකද සතිය අධික පුද්ගලයෙක් නිසා සමාධි අධික පුද්ගලයෝ ඉන්නවා. කවුරු කිව්වත් මන් නම් අහන්නේ නැහැ. භාවනා කරලා මිස නිවන් දකින්නම් බෑ. භාවනා කරලා ධ්‍යාන ලැබලා එහෙම වෙන්න ඕනේ. මන් නම් විශ්වාස කරන්නේ මට නම් හිතන්න බෑ කවුරු කිව්වත් වෙන ක්‍රමයක්. අන සමාධි අධික පුද්ගලයාගේ අදහස. ඉතින් ඒ ඒ පුද්ගලයාට ඒ જાති අදහසට අනුකූල ධර්ම තියෙනවා. ඔය සුවාසු 10000ක් ධර්මාස්කන්ධය නැත්නම් 84000ක් ධර්මාස්කන්ධය තුල ඔය කියන සද්ධාධික, වීර්‍යාධික, සතියාධික, සමාධියාධික, ප්‍රඥාධික පුද්ගලයින්ට ගැලපෙන ධම් තියෙනවා. ශ්‍රද්ධාධික පුද්ගලයින්ට ගැලපෙන ධම් දීඝනිකාය හුඟක් තියෙනවා. ඒ විදිහේ ධම් තමයි ගැලපෙන ධම්මයි තියෙන්නේ. ওই ජාතක කතා ශෛලිය තුලත් ඒක තියෙනවා. නැඹුරු කරගන්න. ඒ ශ්‍රද්ධාධික බුද්ධිලට ගැලපෙන ඒවා. ඉතින් ඒ වාගේ වීර්යාධික සතියාධිකයට ඒවට ගැලපෙන ඒවා ඔය මධ්‍යම නිකායේ සංයුත්ත නිකායේ අංගුත්තර නිකායේ කුද්දක නිකායේ එහෙම තියෙන කුද්දක නිකායේ බොහෝ කොට තියෙන ප්‍රඥාධිකයන්ට ගැලපෙන ඒවා. බොහොම කෙටි. ගාථාවයි දෙකයි තියෙන සූත්‍රයක හැබැයි හරිය ගැඹුරු අර්ථයක් කෙටියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ප්‍රඥාධිකයට හොඳට තේරෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඒ සූත්‍ර පවා විග්‍රහ කරලා වෙන් කරලා තියෙන්නේ ඒ ඒ ගති ලක්ෂණ ඇති අයට ගැළපෙන විදිහට දේශනා කරපු දේශනා දැකලා වෙන් කළා හිටන් තමයි ওই දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් පස් නිකායකට බෙදලා සූත්‍ර පිටකේ තියෙනෙත් ওই හේතුවෙන්. දැන් ඉතින් මොකද්ද වෙන්නේ අපි අහන්නේ කොයි ක්‍රමෙන් හරි කමක් නැහැ. ඔය හැම එකකින්ම පෙන්නන්නේ මොකද්ද? අනේ මේ ලෝකේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත් එකක් නේ. අන්නේ කිව්ව අදහතින් ඔය පදයෙන් කිව්ව එකේ අදහතින් වැටහෙන්න ඕනේ. ඉතින් මේක ස්ථිර නැති එකක්ද? දැන් මෙහෙම අදහසක් දෙනවා. මේක තමයි විනාශ කරපු තැන. නිවන් දකින්න පහසුකම් කොච්චර තිබුණත් බැරි වෙච්ච සෙනඟ ඔය අදහත වෙනස් කළොත්. ස්ථිර නැති හින්දා නෙන්නම් දුක. අදහතක් දෙනවා. ඇත්ත වාගේ තේරෙනවා බැලු බැල්මට. ස්ථිර නැති හින්දානේ දුක. එහෙම එකක් එනවා අදහතක්. විමර්ශනය කරන්න හිතෙන්නේ නැහැ ඉන් එහාට. ඒ මොකද්ද කිව්වේ කියලාවත් අහන්න නැතුව එහෙම කිය කිය ඉන්නවා. ස්ථිර නැහැ ඒකයි දුක කියලා. ඉතින් මේ ලෝකේ පිහිටලා තියෙන්නේ මොකේද කියපුවාම ධර්මාභෝධය ලැබුව උත්මයෝ කියනවා මේ දුකේ පිහිටලා තියෙන ලෝකේ. සැප නැමැති මායාවක් තියෙනවා. ඒකත් දුකට දාන උගුල. දුක නැමැති අසහනයකින් පිරීලා තියෙනවා. සැප නැමැති මායාවක් කරයි කරකි ඒකෙන් පිට යන්න දෙන්නේ නැතුව ඒ ක්‍රම ඇද ඇද ආපහු දමනවා. මෙන්න මෙහෙම දෙයකුයි ලෝකේ කියන්නේ කියලා. ධර්මාබෝධය ලැබුවායට වැටහෙනවා. එතකොට එයාට හිතෙනවා ඉතින් මේ අසාර ලෝකේ ස්ථිර නැත්නම් කොහොමද දුක් වෙන්නේ? මේ අසාර ලෝකේ ස්ථිර නැති හින්දාම මේකේ මිදිලා යන්න පුළුවන්. බැරි වෙලා හරි මේ අසාර ලෝකේ ස්ථිර වුණා නම් අනාතෙන් අනාතයින්. කවදා මේකෙන් බේරෙන්නද? මෙන්න මෙහෙම අදහසක් ධර්ම අවබෝධයේ තියෙන අයට එනවා. එතකොට කවුරු හරි කිව්වොත් අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ ඒකයි කියලා කිව්වොත් වචනේ පිළිගන්න හේතු නැති හින්දා නිහඬ වෙනවා. හොයලා බලපුවා පේනවා. වරද්දාගෙන ඉතෙන දැන. එහෙනම් අනියතං අද්දුවන් ආදී වචන තියෙනවා. ස්ථිර ඇති ඇති කතාව වෙන මාංශයක්. අවබෝධය ලැබීමට අවශ්‍ය කරන්නා මේ ත්‍රිලක්ෂණය කියන එකේ පළවෙනි ලක්ෂණය තමයි. අනිත්‍ය කියන එකේ නියම වචනේ හොයාගන්න ඕනේ එතකොටයි හම්බ වෙන්නේ. අපිට ඕන හැටියට හොයලත් අහුවෙන්නේ නැහැ. අපිට ඕන හැටියට හොයන්න අඩුපාඩුවක් කියලා නැහැ ත්‍රිපිටකේ ඒ ටික තියෙනවා. වෙන කොහෙවත් කාගෙවත් අහන්න හොයන්න දෙයක්වත් නැහැ. එහෙනම් ගිරිමානන්ද සූත්‍රයේ බලපුවාම බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ශ්‍රීමුක දේශනාවක් කරපු ලකුණු ඒ පැහැදිලිව තියෙනවා. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංඛාර අනිච්චයි කියන්නේ ඇයි මොන අදහසින්ද ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේම නගලා තෝරලා තිනා හරි ලස්සනට ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේහි අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා මෙන්න අනිච්චයි කියන කාරණය මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ ශ්‍රීමක දේශනාවෙන් කරපු දේශනාව තියෙනවා පැහැදිලිව එක එක්කෙනාගේ කියමන් පස්සේ යන්න දැන් ඕනේ කවුද අනිච්ච කියන එක සිංහලට තෝරනකොට ස්ථිර නෑ කියලා ලිව්වේ දැන් හොය හොයා ඉන්න ඕනේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම පිළදහම පැහැදිලිව තියෙනවා. ඒක බොරු කරන්න සමතෙක් නම් ලෝකේ නැහැ. අනිත්‍ය කියන්නේ ওই ටික නෙමෙයි වෙන එකක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමතෙක් නැහැ ලෝකේ. මොකද ලෝකයාට තිලක්ෂණේ දැකලා දේශනා කළ පළවෙනි උත්තමයා. ඒකාන්තයෙන් තව එක්කෙනෙක් නැහැ. ඒ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ. ඔය වචන තුනේ නියමාර්ථය දෙන්න තව කෙනෙක් ලෝකේ පහළ වුණා නම් ලෝතර බුදුරු පහළ වෙන්න ඕනේ නිවන් දකින්න. නිවන් දක්වන්න ධර්මයේ දේශනා කරන තව සමතෙක් ලෝකේ පහළ වෙනවා කියලා දේශනාවේ නෑ කොතනකවත්. මොන ශාස්ත්‍රවරු ලෝකේ පහළ වුණත් ත්‍රිලක්ෂණේ විග්‍රහ කරලා ධර්මාබෝධය ලබා දෙන්න ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එතකන් ওই අදහස ගැඹුරුවේ වැටහෙන්නේ නැහැ වැහිලා යනවා. එහෙනම් සෝවාන් මාර්ග අනුගාමිකයා කියන පළවෙනි ආර්ය පුද්ගලයා වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ නියම අර්ථයේ ධර්මානුකූලව වැටහෙන්න ඕනේ. ආ ඥානවන්ත පුද්ගලයාට ඒ පොඩ්ඩ ඇති නිවන් දකින්න. එතනින්මයි මුල පටන් ගන්න. ඊට පස්සේ කවුරුවත් බණ කියා දෙන්න ඕනේ නැහැ. ඒ තරම් වටිනා දෙයක්. හරියට ධර්මයේ දේශනා කළත් අහන්න අහන්න ගමන ඉක්මව වෙන එක ඇත්ත. එහෙම නොවුනත් ඔහු අතරමං වෙන්නේ මේ අවබෝධයේ තරම් වැදගත් දෙයක්. එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඉදානන්ද බික්කු සබ්බ සංකාරී අට්ඨියති හරායති jigucchati මෙන්න බුදුරජාණන් වහන්සේ අනිච්ච විග්‍රහ කරපු හැටි ඒ ටික දකින්නේ නැතුව නම් ඒ වචන තුනෙන් කිව්වේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැතුව නම් උදේ ඉඳන් රැය වෙනකන් රූපං අනිච්චං වේදනං අනිච්චා කිය කී හිටියත් චක්කුං අනිච්චං රූපං අනිච්චං සෝතං අනිච්චං සද්දෝ අනිච්චා කිය කී වැඩුවත් වචන වෙලා කිය කී ඉන්න පුළුවන් අවබෝධය නම් ඉන්නේ එහෙනම් තෝරා ගන්න ඕනේ මේ මොකද්ද කිව්වේ අට්ටි යති හරායති jigucchati මෙන්න මේක තෝරාගත්තා නම් ඒ තමයි අනිච්ච ඒක එහෙම නෑ කියන සමතෙක් තුන් ලෝකෙම නෑ යම් භික්ෂුන් වහන්සේ නමක් ඔය බොරු කියලා කියනවා නම් ත්‍රිපිටකයට විරුද්ධව කතා කරන කෙනෙක් වෙනවා මිසක් ඒක වොර නම් මෙන්න මේක ඇත්ත කියලා කියන්න සමතෙක් නා වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ගැඹුරු ත්‍රිපිටක ධර්මයේ එහා තව ධර්මයක් දේශනා කරන්නේ මොන හාමුදුරුවෝද? ඒ බුද්ධ දේශනාවේ සත්‍යතාවය දැකලා එදා සිවිපිලිසින් ව්‍යාපාත් මහරහතන් වහන්සේලා සංගායනා කරලා කැටි කරලා සංඝ පරපුරට බාර දුන්න වටිනා දහම. ඒ වටිනාකම දන්න සංඝ පරපුර ඒ අදහස එහෙම්මම ගෙනාවා. Tamanට මොන අදහසක් මතුවලා ආවත් ඒ ගෙනාවු ධර්මාදහස කියා දුන්න ක්‍රමේ විග්‍රහ වෙනස් කරන්න ගියේ නැහැ. ඒ වටිනාකම නිසා අදත් අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍යයි කිය කිය ඉන්නවා. නමුත් ධර්මයේ පෙන්ලා තියෙන නියමාර්ථයේ එහෙම්ම අද හම්බ වුණා. අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ත සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙන්න මේ අනිච්ච සංඥාව තෝරා ගන්න ඕනේ. මොකද්ද මේ අට්ටියේදී කියන්නේ විග්‍රහ කරලා තියෙනවා. පෙළෙන ලක්ෂණේ යුක්තයි මේ ලෝකේ කියන එක. මේ ලෝකේ හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. කොයි ක්‍රමෙන් අරගෙන මේ ලෝකේ හැරි බැලුවත් පෙළෙන ලක්ෂණේ යුක්තයි. එනම් මොනවැන්ද පෙළෙන්නේ? මේ පෙළෙනකොට වේදනාවක් දැනෙන්න ඕනේ. දුකෙන් පෙළෙනවා. දුකෙන් පෙළෙන බව දකින්නේ කොහොමද අපි? දුක් වේදනාවක් මතුවෙන්න ඕනේ. යම් තැනක වේදනාවක් මතුවේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා දැනෙන ක්‍රමයක් නැතිව යනවා. එහෙනම් අනේ මම දුක් විඳිනවා කියලා යමකිට හිතෙනවා නම් මේ ලෝකේ දුකයි කියලා යමකිට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් එයා මේ වින්දනය අහක් කරලා දුක් වේදනාවෙන් තොරව දුක් වේදනාව නොදැක එහෙම කියන්න බෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ නිසාම දේශනා කරනවා මේ පටිසන්ධි විඥානයකින් පහළ වෙලා නාම රූප සලආයතන ස්පර්ශ පහළ වෙලා ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව පහළ වෙනකොට අන්නේ විඳින්නාට දුක පණවනවා. මෙන්න මේ විඳින්නාටයි දුක දකින්න ලැබෙන්නේ. දුක දකින්න නෙමෙයි දුක විඳින්න. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. එහෙනම් දුක විඳීමට අවශ්‍ය දෙයක් තියෙනවා. දුක විඳීම නම් ඒකට හේතු කාර්යන ප්‍රධාන දෙකක් තියෙනවා ගතයි හිතයි කියලා. යම් තැනක ගත ගොඩ නැගුණොත් ඒ ගත ඇසුරු කර හිත ගොඩ නැගුණොත් අන්න එතන දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙනකොට යමකින් යමකින් ගත හිත පෙළෙනවා නම් ඒ පෙළෙන බව දකින්න ලැබෙනවා. දැනෙනවා. මෙන්න මේ පෙළෙන බව දැනෙනකොට දුක දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතන්න මෙහෙම දෙයක්. උත්තර ද්‍රවයේ අධික සීතලයි හිම මිදිලා කියනවා. ඉතින් අපිට දුක නැහැනේ. මොකක් නිසාද? උත්තර ද්‍රවයේ තියෙන සීතල අපිට දැනෙන්නේ නැති හින්දා. අපි යනවා කොහේ හරි කමන්නේ නුවරිල් ප්‍රදේශයට හරි සිරිපාදයට හරි ওই සීත කාලෙක එහෙම ගියොත් වෙවුලනවා ටිකක් වෙලා යනකොට හීතලෙ. එතකොට අහනවා මේ හීතල ගැන මොකද කියන්නේ? උත්තර ද්‍රවී හීතලින් 10 න් එකක් 20 න් එකක් වගේ මෙතර නැහැ. මොකද වෙවුල වෙවුල ඉන්නේ. කතා කරගන්න බෑ හීතලේ කටකට ගන්න. හීතල සැප දැහුවොත් සැප නෙමෙයි මේ මම මේ පෙරව ගන්න එකක් ගෙනාවේ තියෙන මට මේ වෙලා තියෙන්නේ කියලා. ඒකේ දුකක් දකින්න. මොකක් නිසාද? දුක් වේදනාවට හේතුකාරක වෙන ස්පර්ශයක් නිසා. යම් තැනක දුක් වේදනාව මතුවනා නම්, වින්දනය මතුවනා නම් දැනුණා නම් අන්න එතන දුක දැනෙනවා. එහෙනම් මේ බාහිර බාහිර ලෝකේ නෙමෙයි දුක තියෙන්නේ. දුකට හේතු වෙන කාරණා බාහිර ලෝකයෙන් ඇවිදිලා මේ දුක දැනෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා හැදිලා මෙන්න මේකට කියවා නාමයයි රූපයයි ওই නාම රූප දෙක මිශ්‍ර කරගෙන හැදිලා තිනවා ආයතන හය එව්වට මේ බාහිර ලෝකයෙන් විවිධ දේ ස්පර්ශ වෙනවා දුකට හේතු වෙන ස්පර්ශයක් ඒවට ආපුහාම අභ්‍යන්තර වශයෙන් දුක් වේදනාවක් ඇති වෙනවා මෙන්න මේ දුක් වේදනාව සම්බන්ධ කරලා යමක් දුකයි කියලා පෙන්වනවා නම් අන්නේ තුලින් දකින්න පුරුදු වෙන්න කියලා පෙන්වනවා. එහෙනම් දුක දකින්න තමා තුළම ඕනේ. තමා හා සම්බන්ධයකින්ම ඕනේ. තමා කිව්වේ මොකද්ද? ඇස කන දිව නාසය ශරීරය මන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවත් එක සම්බන්ධ වෙලා. අන්නේ ස්පර්ශයෙන් ගොඩනැගෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ ගොඩ නැගුණාම ඒ සමග ගොඩ නැගෙන්නා වූ ස්පර්ශයක් හට ගන්නවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. අන්න ඒතොත් නැගෙනවා කියන වේදනාව. චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා જીවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා කිය. මෙන්න මේ වේදනාව දැනෙන කෙනාට දැනෙන්නේ කොතැනද? දුක පණවන්නේ අන්න එතෙන්ටයි. එහෙනම් යම් තැනක සත්වයා කියලා විද්‍යාමාන වුණාද? ඔන්නේ වේදනා පහළ වෙන්නේ යම් තැනකද එතන සත්වයෙක්. අන්නේ සත්වයාට දුක දැනෙනවා. ඒ සත්‍යයටයි අසහනේ. ඒ සත්‍යය විද්‍යාමාන වෙනතාක්කල් දුක් වේදනා විඳිනවා. එතනින් මිදීමයි නිවන් දැකීම. ඒ සත්‍යයගේ නිවන. දැන් මෙන්න මේ ටික දැක ගන්නද ඒ දුකයි කිව්වේ මොකද්ද කොහොමද ගොඩ නැගින්නේ ගොඩ නැගින්න එක දුකක් වෙන්නේ කොහොමද කියලා ලෝකයෙන් මේ කයට අයිති මොනවද අන්න බලනකොට විවිධ ක්‍රමවලින් පේනවා මේ ලෝකෙන් කයට අයිති වෙච්ච හැදිලා තියෙන හැටි. ඇත් දෙක කන් දෙක නාහි දිව කය මේ ලෝකේ තියෙන ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු ආදී කියන මේ බාහිර ලෝකේ තියෙන ඒවෙන් එකතු වෙලා හැදිලා තියෙන එක කොටසක්. අර දුක් විඳින එක හැදෙන්න සත්වයා හැදෙන්න අවශ්‍ය කියන කොටසක් හැදුනා. ඊළඟට මොකද වෙන්නේ? ඒ කොටස තිබුණටත් බෑ. ඒ ටිකෙන් විඳින්නා වූ වින්දනය කරන්නා වූ හිතත් ඒ සමග බැඳෙන්න ඕනේ. ගත හිත දෙක හැදෙන්න ඕනේ. ගත හිත තිබුණටත් බෑ. අනිෂ්ඨ අප්‍රිය දෙයක් ඕකට පිළෙන දෙයක් වදින්න ඕනේ ස්පර්ශ වෙන්න ඕනේ අරමුණු වෙන්න ඕනේ. එනම් මේ ලෝකෙදි හැදිලා තියෙන්නේ මොනවැන්ද? අන්නේ පෙළෙනේවැන් වෙන් වෙච්ච ගතක් හිතක් තියෙන කෙනෙක් ඉන්නවද? බලනකොට ඔන්න ඔතන විමර්ශනය කියලා දැනගන්න ක්‍රමයක් දුන්නා. අට්ටි යති බලන්න. පෙළෙන හැටි බලන්න. ක්‍රමයක් කියා දුන්නා. මොනවන්ද පෙළෙන්නේ? දැන් බලනවා පෙළෙන දේවල්. සීතලෙන් පෙළෙනවා. උස්නේයෙන් පෙලෙනවා. බඩිගින්නෙන් පෙලෙනවා. පිපාසයෙන් පෙලෙනවා. මලබරින් පෙලෙනවා. මුත්‍රාබරින් පෙලෙනවා. මැසි බදුරු මැසි මදුරුවන්ගෙන් පෙලෙනවා. ලෙඩ රෝග වලින් පෙලෙනවා. විවිධ කෘමි සතුන්ගෙන් පෙලෙනවා. ඉතින් ඕවා එකක් දෙකක් නෙමෙයි ඔය කිව්වේ. ලෙඩ රෝග වලින් ගියාම ලෙඩ රෝග දහස් ගණනකින් පෙලෙනවා කෝකින් කෝකින් හරි. මැසි මදුරුවන්ගෙන් පෙළෙනවා කියලා කෝටි ප්‍රකෝටි ගණක් ඉන්න කෘමි සතුන්ගෙන් පෙළෙනවා කොයි කොයි මොහොතේ කොයි කොයි ආකාරයෙන් හරි. බඩගින්නෙන් පෙළෙනවා කියවහම එක මොහොතක් නෙමෙයි විවිධ හේතුන්ගෙන් ඇති වෙන්න පුළුවන් ආහාර හිඟ. ඒ ආහාර හිඟවීම නිසා විශාල වශයෙන් පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් මොනවා මොනවා නිසාද? නියඟයක් ආවොත් ආහාර නැති වෙලා පෙළෙනවා. ජලය නැතිලා පිපාසයෙන් පෙළෙනවා. අන්න ඇති වෙන දේවල් හොරහතුරු කරදර එනවා. කපලා කොටලා දානවා. අප්‍රමාණ දුක් වේදනා මානසික වේදනා විඳින සිද්ධ වෙනවා. මෙන්න මේවට යමක් ගොදුරු වෙනවද? අන්නේ ගොදුරු වෙන සියල්ල අට්ටි යති කියන කොටසේ ලක්ෂණේ ගොදුරු. එහෙනම් මොනවද අට්ටි යති කියනට අහු වෙලා තියෙන්නේ? ඇත් දෙක කන් දෙක නාහි දිව කය මන හැදෙන හැදෙනවා ඔන්න ඔයාලට ගෝචර වෙනවා. ඕවට ගෝචර නොවන ඇස් දෙකක් කන් දෙකක් නාහය දිවාකයක් මනක් කාටවත් නැහැ. මෙන්න මේක හොඳට බලන්න කියලා පෙන්නනවා විග්‍රහ කරලා. දැන් මොකද්ද වැළුවේ ක්‍රමය? චක්කෝ අනිච්චං කියන එක දැනගන්න විස්තර කරනකොට මෙහෙම වෙනවා. කොහොමද? චක්කුම් අට්ඨියති සෝතං අට්ඨියති ගානං අට්ඨියති જીවහා අට්ඨියති කායෝ අට්ඨියති මනෝ අට්ඨියති ඇස පෙලෙනවා කන පෙලෙනවා නාහය පෙලෙනවා දිව පෙලෙනවා කය පෙලෙනවා මන පෙලෙනවා මොකද්ද මේ කියන්නේ මේ අනිච්ච බලන හැටි මේ පෙලෙන එක මොකද්ද සැපද අන්න දැන් නම් තේරෙනවා මේවෙන් පෙලෙනවා නම් කොහොමද සැප වෙන්නේ එහෙනම් ඇස සැපයි කියලා හිතාගෙන හිටියම මේ වෑම් පෙලෙනවා නම් ඒක සැපද? අන්න අපි දකින්නදී පැත්තක් දකින්න දෙන. ඇස පෙලෙන නිසා දුකයි. අන්න ඒක දින අනිච්ච නිසා දුකයි කිව්වා කියලා. අට්ඨියති නිසා දුකයි. මෙන්න මේක හොඳට දැක්ක දාට ඇහැ හොඳ එකක් කියලා නේද මෙච්චර කල් කිය ගියේ හිටියේ. කන දිව නාසය ශරීරය හරි හොඳයි වටිනවා කිය කිනේද හිටියේ. දැන් අහන උඩල් ලැජ්ජයි. අනේ මෝඩකමට හිතාගෙන හිටිය තමයි එහෙම. මේ පෙළෙන කුණු ගොඩේ හැටි දැන් තමයි තේරෙන්නේ. එහෙනම් මේකට හොඳයි සතුටුයි කියලා සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දැක්කනම් අන්න ඒකට කියනවා හරායති. ඔන්න අනිච්ච ලක්ෂණේ තව එකක්. අනිච්ච ලක්ෂණේ ලක්ෂණ තුනකට ඒකත් බෙදෙනවා. අට්ඨියති ලක්ෂණයයි හරායති ලක්ෂණයයි jigucchati ලක්ෂණයයි. ඔය අනිච්ච ලක්ෂණේ කොටස් තුනකට බෙදලා පෙන්නවා. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මොනවද මේ හැදිලා තියෙන්නේ? ඔය ඇසකන දිවනාසය ශාරීරිය කියන ටික හැදිලා තියෙන්නේ මොනවද කියලා බලපුවාම මල මුත්‍රා කියන්නේ මොනවද? අන්නේ අසුබ දේවල් වලින් හැදිලා තියෙන්නේ. මල මුත්‍රා අතරු සෙනක නෙමේ හැදුනේත්. කලල රූපය කියලා පටන් ගන්න තැනක් තියෙනවා මව් මව් ගැබක් ඇතුලේ. මල මුත්‍රා ගොඩක් අසෙම ඒ පහළ වුණේ. ඊට පස්සේ පෝෂණය ඇදගෙන ඇස කන දිවන හතේ ශරීරයේ කියන ටික වැඩුණා. මස් ලේකයක් වශයෙන්. මල මුත්‍රා ගොඩක් අසෙමයි වැඩුණේ. මොනවැන්ද වැඩුණේ? මව් කාලා හිටන් පිට කරලා දාපු ඕජස් වලින්මයි. අර මල මුත්‍රා සම්බන්ධ කොටස් වලින්මයි වැඩුණේ. ඊට පස්සේ කන බොනේ මොනවද වැඩුණේ? මේ කයේ තියෙන ඔක්කොම බලපුවා මල මුත්‍රා කියලා හොටු ආගේ දේවල් මිසක් හොඳ සාරවත් එකකින්වත් ඒවා වැඩිලා හැදිලා නැහැ. මෙන්න මේකට කියනවා jigucchati. මේවා මේ අහක්කලේ යුතු කසල ගොඩවල් මිසක් වටිනවයි කියලා ගන්න මොනවද මේ ඇගේ තියෙන්නේ? ඕකත් අරන්ද මේ ආස්වාද පස්සේ යන්න කෑලි හොයාගෙන දඟලන්නේ. ඔන්න ඔය කුණු කොටස් 32කින් හැදිලා jigucchati වෙලා හැදිච්ච එකක්. වර්ණා කරන්නේ මොන හොදක් කියලාද? ඕක අල්ලාගත්ත තැන්පටන් ඔය කියන්නා වට්ටියේ ති කියන විවිධ ආකාර පිළීම් වලට වාජනය වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති යට්ටියේති හරාදි jigucchati කියන යමක් ඇත්නම් ඒක සැපයි කියලා හොඳයි කියලා නිසි කියලා අනුමත කරනවාද? ඒක පාවිච්චියට නිසිද? අනිසිද? මහණෙනි ඔබලාගේ අදහස කියන්න කියලා බුදුරන් වහන්සේ ඇහුවේ. මහණෙනි මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවේ ඔන්න ඔකටයි. අනිච්ඡම් බන්ති කියලා බුදුරන් වහන්සේට භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නේ. ස්වාමීනි ওই જાති එකක් නම් කොහොමද අනිසි මිසක් නිසි වෙන්නේ? අනිසි කියන එක නම් හොඳට තේරෙනවා. ඇයි අනිසි වෙන්නේ? ඉච්ඡසේ පවත්තන්න බෑනේ. මේක නිසි කියලා ගන්න වටිනා දෙයක් නෑනේ. මේ දුක් ගොඩක් කොහොමද නිසි වෙන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළ දහම තුල මෙන්න මේ ටික අපිට තේරෙනවා. අන්න බුදුරජාන් වහන්සේ ඉදිරියේ වික්ෂුන් වහන්සේලා තේරිච්ච දහමක් පෙන්නුවා. Tamanට වැටහිච්ච දහමක්. මෙන්න මේකට කියවා යදානිච්ඡාන් තන් දුක්ඛං. යමක් අනිච්චද ඒක දුකයි. දැන් අර්ථය කොච්චර ලස්සනට දිනනවද? මෙන්න මේ කුණු ගොඩක් තියෙනවා නම් යම් තැනක මෙහෙම පෙලිපෙලි මොනම විදිහකින්වත් පිළිසරණක් ලබා ගන්න බැරි Tamanට කැමැතිසේ පවත්වන්න බැරි. තම වසඟේ තියාගෙන සැනසෙන්න බැරි. ඔය කුණු ගොඩ පරිහරණය කරන්න කැමැතිද සුදුසුද? නිසිද? අනිසිද? අන්න අහනවා නිච්ඡං ආ අනිච්චා අනිච්ඡං වාති. නිච්ඡද අනිච්ඡද? දැන් උත්තරේ දෙන්න කියන. අනිච්චම්පන් තේනෝ කිය වෙන මොනවා කියන්නද? ඔච්චර ගැඹුරු හරවත් ධර්මයක් විග්‍රහ කරලා තියෙන අනිච්ච වචනේ දැන් මොකක්ද අහන්නේ? මහණනි රූපේ ස්ථිරද නැද්ද? ස්වාමිනී ස්ථිර නෑ නේ ඉන්න. ස්ථිර නැත්නම් දුකද සැපද? ස්වාමිනී දුකයිනේ. දැන් මොන පටු උත්තරයක්ද මේ දීලා තියෙන්නේ අහලා තියෙන්නේ? අර්ථය කොච්චර වැහිලාද? මෙන්න මේ වැහුණු අර්ථයක් ඇති පටු මනසකින් පටු අදහසකින් ධර්ම අවබෝධ කරන්න බැරි නිසායි මාර්ගඵලලාභී හිඟ වෙලා තියෙන්නේ. බුදුබණේ අඩුවක් වැහිීමක් මිසක් මිනිස්යෙන් අඩුපාඩුව නෙමෙයි. මිනිස්යෙන් නෙමෙයි යථාර්ථයේ මේ ටික කියනකොට වැටහුණා නම් දවසයි දෙකයි කියන්න ඕනේ. අනේ අනිත්‍ය කියන්නේ මේකනේ. දුක කොටනේ නැවෙන්නේ මොකද්ද මේකේ තියෙන්නේ? විනිවිද පේන්න පටන් ගන්නවා. විනිවිද පේනකොට විදර්ශනා වෙනවා. Taman ගැන හිතනකොට පේන්න පටන් ගන්නවා. කුණු වෙන හැටි, දිරන හැටි, කැඩෙන හැටි, වැහැරලා යන හැටි. ඇඟ රැලි වැටලා යන හැටි. අතපය ඇකිල්ල යන හැටි. කොන්ද කුදු වෙන හැටි. යන්න එන්න බැරි වෙන හැටි කුණු වෙලා මැරලා යන හැටි. මොහොතකින් තමා තමාගෙනම මැවිලා පේනවා මේකද කය මේකද හොඳ? අනිසි කියන්නේ මේක නෙන්නම්. අනිසි දකින්න දකින්න මෙහෙම නුවණ පහළලා විනිවිද පේන්න පටන් ගන්නවා. ලස්සනයි කියන කයක් හිතපු එකක් ඉච්චර කල් වේ දහම දකින්න ඉස්සෙල්ලා. දකින්නකොට මොකද වෙන්නේ? බලා සිටියේදී මොහොතක් තුල පේන්න පටන් ගන්නවා ඒ කය වැහැටලා ගිහිල්ලා. වයසට ගිහිල්ලා විවිධ අලන්තීට්ටම් වලට භාජන වෙලා මැරලා පණුවන් ගහලා දීර්ඝ වෙලා වැන්නසිලා යන හැටි. මිනිස්සයා තව හොඳට ඉන්නවා. වෙනදට නම් අනේ මට වඩා ගන්න හැන්නම් බදා ගන්න හැන්නම් කියන මොහොත හිතෙනකොට දැන් මොකද හිතෙන්නේ? අනේ කුණු කයක හැටි. අනේ මේ කුණු කය විනාශ වෙලා යන හැටි. මොන හරියද? අන්න අදහස් පරිවර්තනය වෙලා ධර්ම අවබෝධයට ආපුහාම ඇති වෙන වෙනස. ඊට පස්සේ කවුරුවා කියා දෙන්න ඕනේ ලස්සනයි ඔය බලන්න එපා බලන්න එපා ඒ පැත්ත හිත ඇදී එහෙම එකක් කියන්නේ එකක් ඉතුරු වෙන්නේ අන්න ධර්ම අවබෝධේ. එච්චර කල් තිබිච්ච ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු කන පිට ගහලා දැන් තියෙන්නේ. ලස්සනයි හොඳයි කියපුවා. සුවඳයි රසයි කියපුවා. ඔක්කොගේම දකින්න පටන් ගන්නවා හරයක් නැති දෙයක් බව. ඒවා මර උගුල් බව පේන්න පටන් ගන්නවා. ඒව ඇසුරු කරන්න ගිහිල්ලා තමයි මේ ලෝකෙට බැඳි බැඳීමේ අසහනියෙන් පිලිපිලි යන්නේ. සහනය හොය අසහනයක් පසුපස හඹා යන මුලාවක් මිසක් කොයින්ද සහනයක් ලෝකේ කියලා මේ පළවෙනි ධර්මාභෝධය ලැබෙනකොට කියනවා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වුණා. ඔහු කවදාවත් අපාගත කරන්නේ මොකෙන්ද? ඔහු මේ ලෝකේ මොනවද අල්ලාගෙන ඉන්නේ දැන්? ඔහුට මේ ලෝකේ වටින්නේ මොනවද? ගහලා මරලා ගන්න. ඔහුට හොරමල වංචාවෙන් ගන්න වටිනා දෙයක් ලෝකේ නෑ පේනවනේ. දස අකුසලිය කරන්න වටිනා දෙයක් ලෝකේ නැහැ. අකුසල අසාධාරණයක් කියලා බදා ගන්න මම කියන්න මගේ කියන්න දෙයක් නැහැ. ඔහු එක දැකලා ඉවරයි. ඒ දැකීමත් එක්කම දස අකුසලයේ බලවත් පැත්තක් ඔහුට ගොඩ නැගින්න නැති වෙන්න අනුසයත් එක බිඳිලා යනවා. යම් දෘෂ්ටියක් තිබුණා නම් ඉස්සලා මෙයා වැරදි නෑ මෙයා හොඳයි කියලා. ඒ දිඨානුසය සම්පූර්ණ විනාශ වෙලා යනවා. සෝවන් ඵලයේදී මාර්ගයේදී 99.3 කාලා බැහැලා යනවා. එනම් මාර්ග අනුගාමිකයා වෙනකොට දෘෂ්ටිය ඒ තරම් අති මාත්‍රයයි තියෙන්නේ. නැවත ළඟා සිටවන්න පුළුවන් දෘෂ්ටියක් එහෙම මේ පුද්දලයටවත් නැහැ. මුලා දෘෂ්ටියක් නැහැ. මෙන්න මේ ධම්ම අවබෝධය ලැබුණා නම් ඒවන් ඇහිච්ච ලෝකෙට පොලිසි හමුදා මොකටද? ඒ අය රකින්නේ මොකටද? කවුද රකින්නේ මොකටද? මොනවා රකින්නද? බුදුදහම බබලන කාලේ මේ මුළු ලංකාව එහෙම දහමක තිබුණා කිව්වේ ඔන්න ඕකයි. සත්‍ය අවබෝධය ලැබුණාට පස්සේ තමයි බුද්ධහමේ වටිනාකම දකින්නෙත් ලෝකේ අසාරත්වයේ දැකලා අත්හැරීමේදී නොඇලී කියලා පාපියන්ගේ මිදිලා යන්නේ. හිත හිතා දඟලන දෙයක් නැහැ. අතිසාරය හැදිලා ඩෙඩේ තියෙනකන් හා හා බලාගෙනයි තද කරගනි යවන්නම් එපා කිව්වට හරියයිද? මොනවා කරලවත් නවත්තන්න බෑ. නවත්තන්න මොනවා හරි කරලා හිරකොලොත් මොකක් වෙයිද? ඉස්මුරුත්තාට මතිලා සිහි නැතිලා වැටෙනවා අනිත් පැත්තට. දරන්න බෑ. බේතක් දීලා හොඳ කරනවා ලේඩි. පහර පංගු මෙතන කිව්වත් පහරන්න පුළුවන්. ඊට පස්සේ බෑනේ. එහෙනම් අතිසාරයට දෙන්න ඕනේ බේත්. අමුඩ ගහලා හරියන්නේ නැහැ කිව්ව එකයි. ඒ වගේ නීති පනෝ පනෝ ඉඳලා හරියන්නේ නැහැ මේ දූෂණ කරනවා වංචා කරනවා මෙච්චර බුදුදහම තියෙන රටේ කියවට හරියන්නේ නැහැ. බේත වරද්දලා. වරද්දලා තියෙන බේත වැරදි පැත්ත පෙන්වා දීලා හරි බේත දුන්නා නම් බුදුදහමේ වටිනාකම ලෝකේ දැනගන්නවා. ඒකයි හේතුව. ඒ යථාර්ථයේ වහපු එක අපරාධයක් වෙලා තියෙන එක අරගන්න ඕනේ. විනාශ වෙලා නැහැ තව. බුද්ධාම ත්‍රිපිටකයේ සහසුද්ධියෙන් තියෙනවා හොඳට පැහැදිලිව. එන අනිත්‍ය දැක්කනම් දුක දකින්න 아무තු දෙයක් කරන්න දෙයක් නැහැ. ඒකෙන්ම දකින්නවා. අනිත්‍ය සංඥා අනිත්‍යේ දුක්ඛ සංඥා. දුක්ඛේ අනාත්ම සංඥා. එහෙනම් මොකද්ද දකින්නේ? අනිත්‍ය මේ විදිහට දකිනකොට අට්ටි යති හරායති jigucchati කියලා අනිත්‍ය ලක්ෂණේ දකිනකොට අනිත්‍ය දුක්ඛ සංඥාව ලස්සනට එනවනේ. ඊ අනිත්‍ය තුල නැහැ. අනිත්‍ය තුලින් මතුවෙච්ච දුක්ඛ සංඥාව වැටහෙන්න පටන් ගන්නවා. මෙහෙම පෙළෙන කයක් මෙහෙම ජරාවටපත් වෙන ලැජ්ජාව විය යුතු කයක්. මෙහෙම කුණු කොටස් වලින් හැදිලා තියෙන කුණු කයක් දිර්ලා කැඩලා විනාශ වෙන්නේ මෙන්න මේකයි. මේ දිරෙනකොට කැරෙනකොට විනාශ වෙනකොට විශාල දුක් වේදනා පිළීම් හට ගන්නවා. මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මර වේදනාව විඳිනකොට අන්න පෙලෙනවා. පෙලෙන්නේ නැතුව කොහොම මැරෙන්නද? පොඩ්ඩක් බලන්න මැරෙයිද කියලා බෙල්ල එහෙම මිරිකාගෙන. මිරිකාන හිතන කොටත් යන්තම් මිරිකන නැගිලි දෙක තියෙන කොටත් උගරකට වේවිල යනවා හිර වෙනවා වේදනයි. එහෙනම් මොකද්ද තියෙන මේ දුක? මරණයත් එක්ක තියෙන අනිත්‍ය දුක මොකද්ද? පෙලෙනවා. මරණයෙන් පෙලෙනවා. ඒ දුක ඉවස ගන්න බැරුව මරන්න හදන මරණ බයෙන් පෙලෙනවා. මැරෙයිද? මැරෙනවා කියනකොට මොකද්ද වෙන්නේ කියලා දකින්න නැතුව ඒත් පෙලෙනවා බයයි. බය කියන එක එනවා හරියට. සත්‍යය බයෙන් පෙලෙනවා. මෙන්න පෙලෙන සියල්ලට කියනවා අනිච්ච ලක්ෂණේ. ඉතින් මේ පෙළෙනේවා දුකයිනේ. අන්න අනිච්චේ දුක්ඛ සංඥා. දැන් යමක් පෙළෙනවා නම් ඒක දුක නම් ඒ දෙකම තමන්ගේ අත්දැකීම නම්. සාරද අසාරද. අනත්තං අසාර කට්ටේ නාති. මෙන්න බුද්ධහමතුල අනත්ත කිව්ව අසාර නිසා. ආත්ම ඇති නැති කතාවක් උතන ගත්තේ නැහැ. යබවුණන්ගේ කතාව. බුද්ධහමී පෙන්වන්නේ මොකද්ද? අනත්තං අසාර කට්ටේ නාති. අසාර කියන අර්ථයෙන් අනත්තයි කියනවා. එන අත්ත කිව්වේ සාරයි කියලා හිතා ඉන්න අර්ථයෙන්. අත්බව අත්බව කියලා අපි එකක් ගන්නවා. මුලාව නිසා අවිද්‍යාව නිසා ගත්තා නිගමනයක් අත්බව. සාරයි. අසාරත්‍ය සාරයි කියලා අරන් ඉන්න අවිද්‍යාවෙන් මුලාවෙන්. ඒක තමයි ආර්ය විනය අත්ත කිවි ඔන්න ඕක අරගෙන ඉන්නේ හින්දා. අත්ත අනත්ත බව දකින්න කියලා පෙන්නවා. අත්ත නෑ අත්ත කියන්නේ වැරදි. අවිද්‍යාවේ තීරණේ ඉන්න එපා. අත්තයි කියලා. අනත්ත දෙයකට අත්ත කියලා හිතා ඉන්නේ කියලා දකින්න කියලා පෙන්නවා. අනාත්ම දෙයකට ආත්ම කියන කතාව නෙවෙයි මේ කිව්වේ. ඒක වෙන අංශයක්. බුදුරන් වහන්සේ පෙන්වුවේ ධර්මයේ ගැළපෙන්නේ නැති ධර්මාබෝධයේට නුසුදුසු ඔය ආත්ම අනාත්ම කතාව ගන්න එපා කියලා පින්නේ. ආත්මයක් ඇත ආත්මයක් නැත කියන දෙකම අයින් කරන්න. ඉගෙන හිතන්නම එපා. එහෙනම් මොකද්ද ගන්න කිව්වේ? අත්තද අනාත්මද බලන්නකෝ. ඒ කිව්වේ මොකද්ද? ආත්මද අනාත්මද බලන්න කිව්වා කියලා ඇද පෙන්නා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ පෙන්වුවේ? අර්ථද අනර්ථද ඒක තමයි අද අහලා තියෙන්නේ වැව්වට හරියන්නේ නැහැ අටුවා විග්‍රහ කරනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණී අනත්තං අසාර කට්ටේ නාති සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දීලා තියෙන අටුවාව අසාරයි කියන අර්ථයෙන් අනත්ත කියන්නේ කියලා දැන් පැහැදිලි වුණා හොඳටම එහෙනම් අත්ත කියන්නේ සාරයි කියන අර්ථයෙන් මේ ආර්ය විනී අත්ත අනත්ත කියන්නේ සාර අසාර කියන අදහස් දෙක එහෙනම් අත්තද අනත්තද කියලා අහන්නේ. මෙබඳු වන්නා වූ දුක් දෙන පෙළෙන. මෙබඳු වන්නා මේ ගතහිත. සාරයි කියලා ගන්න සුදුසුද අසාරද? මොකද්ද නිගමනේ? අනත්තම් බන්ති කියලා කිව්වේ අසාරයි ස්වාමීන්. මෙන්න ධර්මය අවබෝධයට හේතු වෙන්නා වූ ත්‍රිලක්ෂණය මත වුණා. එහෙනම් මොකද්ද වෙන්නේ මේ? පෙළෙන ලක්ෂණය ලැජ්ජා විය යුතු පිළිකුල් කළ යුතු ලක්ෂණේ. එහෙනම් පිළිකුල් කියන්නේ ජරා කියන එක නෙමෙයි කිව්වේ එතන බලන්න කියලා. මල මුත්‍රා වැනි අසුබ ලක්ෂණේ. ජී ඒ කියන්නේ එපා කියලා තියෙන්නේ. එහෙම අප්‍රියාවන් නෙමෙයි මේ කියන සුබයි කියලා ගන්න දෙයක් නැහැ. අන්න එක දකින්න. කෙස්වල, ලොම්වල, නියපොතුවල, දත්වල, හංකඩවල, මස්වල, නහරවල, ඇටවල, ඇටමිදුරවල, වකුගඩුවල හද මාස වල පෙනහළු වල ඉතින් බඩවැල් වල බඩවැල් බෙදලා තියෙන සිවිය වල ඉතින් ඔකින් එකින් එක විග්‍රහ කරලා පෙන්නනවා. ගණ්ඩ හරයක් ඕකේවත් නැහැ. හොඳයි කියලා ගණ්ඩ සාරයි කියලා ගණ්ඩ එකක් නැහැ කියලා දකින්න. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි කියලා දකින්න. අනත්තයි කියන්නේ ඕකයි. සාරයි කියලා හිතාගෙන උඩ දාගෙන යනවා. අසාර කුණු ගොඩ. පුරුදු වෙන දැකලා ඇත්ත. මෙන්න මේව දැකලා පුරුදු වුණාම අනිච්ච දුක අනත් හරියට දැක්කා වෙනවා. එහෙනම් මෙච්චර කල් කොහේ ගිහින් හරි වණ ඇහුවනම් අහන්න ඕනේ මොකටද? ඔන්න ඕක වැටහෙනකම්. අනිච්ච දුක අනත් හරියට වැටහිච්ච දාට අනේ ලෝකේ හැටි. මේකද ලෝකේ. මේකද පැතුවේ. මේ පස්සේද යන්නේ. මේක ගොඩ කරගෙන එකතු වෙලා ඉන්නද හදාන්නේ මේකෙන් මේ පිඹිලා ඉන්නද ලෝකෙට පෙන්වන්න හදාන්නේ ලෝකේ කියන්නේ මොකද ඔය කුණුගොල්ල වලට එකම නේද මොකක්ද එහෙනම් හොඳ එකක් තියෙන්නේ ඕකේ මෙන්න මෙහෙම දකින්නවා අන්න දකින්නට මොකද වෙන්නේ මනස වැඩෙනවා යථාර්ථේ එතකොට යම් කිසි දෙන්නේ මැති ඇමතිවරු කියලා කිව්වට ඒගොල්ලන් පහර ගහන්න කියනවා නෙමෙයි. ලෝකයේ කෝටිපති වෙලා ඉන්න විවිධාකාර වන්නා වූ හොරවැර වංචා වලින් හරි කමන්නේ කුඩු විකුල්ල හරි මත් පැන් විකුල්ල හරි කමන්නේ. තම තමන්ගේ தත්ත්වේ කතා කරනවා නම් තියෙන උපගම් කියලා කතා කරනවා නම් එහෙම අවස්ථාවක් දැක්කොත් අහන්න ලැබුණොත් අරමුණුනොත් මොකද්ද දකින්නේ? අන්න පෙර ආයේ දැක්ක දෙයක් තියෙනවා. ගඟ යන ඇත්කුණ ඉඳමස් රසටා සිඳු මැද වැද වෙනසුන මෙන් කපුටා හොඳ අදහසක් උපමාවක් දීලා තියෙනවා ඇතෙක් මැරිලා කුණක් ගහගෙන යනවා දැයිද ඔරුව වාගේ මේක යනවා ගඟේ මේ කුණ දැක්ක කපුටෝ දෙන්නේ දැකලා පොඩි හිලක් හදාගෙන මේකට ඇතුළට ගිහිල්ලා කනවා මේක. කනවා පහරනවා කනවා පහරනවා. ඉතින් ඔහේ ඉන්නවා. මේක ගහගෙන යනවා ඇලි ගඟේ. මස්රාසල මුන් දෙනා මේකේ උන් දෙනාගේ වර්ණා කරව කකා ඉන්නවා. මෙහෙම ගිහිල්ලා හිටා මොකද කරන්නේ? ගංගාවේ මේ ඇත්කුණ ගිහිල්ලා ගිහිල්ලා මොහොත මැදට යනකම් ගියා. යනකොට මොකද වෙන්නේ? අන්න දැන් තමයි කපුටන්ට මතක් වුණේ කණ්ඩ එකකුත් ඇතුලේ නැහැ. බයක් ඇති වුණා දැන් ඉතින් විනාසයි. යන් ගොඩවියට කොහොමද යන්නේ? වෙන යන්න දෙයක් නැහැ පීනුවට යන්න දෙන ගොඩබිමක් වහන්න දෙයක් නැහැ වැටෙන්නේ කොහරද? අර හලපහර යන මුහුදටමයි. කපුටන්න මොකද උනේ? අර කෑදර උන්ට කකා කයිවාරු ගකහා ඉදලා හිටන් අන්තිමට සිද්ධ වුණා. ගිහිලා හිටන් අර කියන මොහොත මැද වැටලා හිටන් මැරෙන්න. කොහේ වහන්නද? කපුල දෙන්නම මොහොතේ වැටලා හිටන් මැරිලා ගියා. මේ පොඩි උපමාවක්. ලද ලද ඉසුරෙහි ලොබ වූහොත් ඔබට බව සසරෙන් බව සයුරෙන් ගමනක් නැත ගොඩට. අන්න උපමා මේ සංසන්දනය කරලා පෙන්නනවා. මේ ලෝකේ තියෙන සම්පත් කියලා හිතාගෙන මේවට ලෝභකම් කර කර ආසාවෙන් වැදිලා හිටියොත් අර කපුටට වෙච්ච වැඩේ වෙනවා. උඹලත් යනවා ගහගෙන යම් ප්‍රතිදියාක කොහෙද යන්නේ මේ? මහා සැඩපහරට ගහගෙන යනවා ගංගාවක. ගහගෙන යන්නේ කොහටද? සාගරයට. සංසාර සාගරේ. දැන් මේ සංසාරේ හොඳයි හොඳයි කියලා කයිවාරු ගහ ගිහිල්ලා. ගියාට පස්සේ කොහටද වැටෙන්නේ? අර අවිද්‍යාව තෘෂ්ණා නැමැති කලගෙඩිය වලට අහු වෙලා විමුක්තියක් ලබා ගන්න සැලසෙන්න බැරුව සසරේම වැටෙනවා. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද පුද්ගලයා මලයකෙක් වාගේ. සතරපා දුක විඳ විදා අනන්ත දුකට ගෝචර වෙනවා. මිදීමක් නැහැ. කපුට මුහුද වැහලා මලා වාගේ උපමාවත් ගැලපිලා තියෙනවා කපුටලම. කාකෝ ජරාව කණෙව්. ගැලපිලා තියෙනවා. කොළඹ කාක්කෝ එහෙම කියන්නේ. කොළඹ ඉන්න ඇත් නිකරු කරනවා නෙමෙයි කොළඹ හොඳ වැදගත් ඔළුව මුලේ තියෙන ඕන තරම් ඉන්නවා. නමුත් ලෝක සම්මත කතා වලට ඔහොම ඒවා කියනවා එක්කෙනෙක් දෙන්නෙක් නිසා හරි වංචා කරන ගුණ වේද කරන අය. නමුත් එහෙම කවුරු හරි එහෙම ඒවා කරනවා නම් පගා මරුව නම් ජරාව කලව නම් කාක්කෝම තමයි. ඒතර කොළඹ ඒ වගේම කාක්කෝ වෙනවා. ඉතින් අන්න ඒවා දුනොත් මොකද වෙන්නේ? අන්නර කපුට අර වෙච්ච වැඩේ වෙනවා කියන එකයි වෙන්නේ. ඉතින් මේ වගේ දකින්න ඕනේ. මේ යථාබෝධයේ ඉස්සෙල්ලාම ලැබුණ කෙනා දන්නවා. හරයක් සෝදායි තියෙනවා කියලා ගන්න කිසිම දෙයක් මේකේ නැහැ කියලා. ලෝකේ තියෙන අසාරත්වයක්. හොඳයි කියලා වර්ණනා කරන සම්පත්තියක් මේකේ නෑ කියලා දැක්කහම ලාභේ කීර්තිය ප්‍රශංසාව කියනවා හිස් දේවල් කියා වැටහෙනවා. එදාට ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් ලෝක සත්‍යය කරපු යම් දසකුසලයක් හා සම්බන්ධ යමක් ඇද්ද ඒ බලාපොරොත්තු චේතනා සුන් වෙලා යනවා. ඊට පස්සේ ආයිතරයක් සත්තු මරන්න එපා හොරකම් කරන්න එපා කියලා කෑ ගහන්න දෙයක් නැහැ. ඒවා ඔක්කොම අත්හැරිලා. සතර පාගත වෙන කෙලෙස් ඉස්සෙල්ලා අත්හැරෙනවා. එයි මිදිලා ගිහිල්ලා කාම ලෝකේ බදන කෙලෙස අත්හැරිලා රූපායතර අරූපායතර ලෝකවල තියෙන කෙලෙස අත්හැරිලා සියලු කෙලෙසුන්ගේ මිදලා අවස්ථාවෙන් සසර සියලු දුකෙන් නිදහස් වෙන දැනට මග පෑදෙනවා. අන්නේ මග පෑදීමේ මූලික අඩිතාලම තමයි සෝවාන් මාර්ග අනුගාමිකයා කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගත් දාට ලැබෙන්නේ. ඉතින් අපි මේ පළවෙනි ප්‍රශ්නෙට මේ මුළු අද දවසේ වරුවම ගියා. නමුත් මෙතන මේ අහලා තියෙන ප්‍රශ්න සෑහෙන දෙයකට මේක ප්‍රශ්නෙන් උත්තර හම්බෙලා තියෙනවා. අපි තවදුරටත් වැඩිපුර විස්තර නැවත ගන්න බලාපොරොත්තු වෙමු.